අවස්ථයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ මෙහෙණින්දාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ අවස කතා කරගත්ත පරිදි මේ පැයක් 10 ඉඳලා 11 වෙනකම් වෙන් කරගෙන තියාගත්ත අපි මේ පළවෙනි සැසිවාරයේ સમાપ્તિය සටහන් කරන්න ඒක සඳහා මේ මොන වගේ දෙයකට මේ කාලය ගත කරමුද කියලා පොඩ්ඩක් කවුරු හරි යෝජනා කරනවා අපි කුමක් කරමුද? කොහොම මේ අයිතිකාරයා නේ අපි මේ ටික මම හිතන්නේ කතා කරයි කියලා. අපිට සීල පන්සිල් සමාදන් කරවන්න තියෙනවා. ඊට අමතරව ඇතර මොන වගේ දෙයක් කතා කරොත් හොඳයි කියලාද හිතෙන්නේ. ඇත්තටම ඇත්තට මෙහෙ මෙහෙ කරපු වැඩවල කියනවනම් අපි පරියන්කේ හිටියා සක්මනේ හිටියා ඉදිනදා වැඩවල හිටියා ඉතින් එදිනදා වැඩවලදී ගත කරපු එක තමයි ඒ ගෙදර ගියාට පස්සේ ගොඩාක් කිට්ටු වශයෙන් හෝ සම්බන්ධ වෙන්නේ ඉතින් ඒක නිසා ඒකෙදී ගෙදිනදා වැඩ කරනකොට කාරණා තුනක් මතක් කරා SMS slowly mindfully silently SMS එක නිසා නිතරම ඒක මතක තියානින්න අපි මේ ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකටත් ලබන අවුරුද්දේ දාලා තියෙන්නේ SMS තමයි තේමාව. වැඩ කරනකොට පුළුවන් තරම් ඉඩ ලදලද වෙලාවල් වල හැම වෙලාවෙම නෙවෙයි වින්දනටි පොඩ්ඩක් ස්ලෝ ගියර් එකේ දාගන්න. වැඩි කරනකොට ලොකු සංසිඳන කාර්යය නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න. ඒ වගේම අදිෂ්ඨාන කරන්න මම මේ වැඩේ වැඩිත් කරන ගමන් සතිමත්නුත් වෙනවයි කියලා. ඊට වැඩි තුන්වෙනි එක තමයි වැදගත් මේක. ඒ තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. මේ වැඩේ කරනකොට කොහොමඩක්වත් වැඩ කරන හැම වෙලාවකම මොකක් හරි සද්දයක් නිකුත් වෙනවා. අන්නේ සද්දට අහුම්කම් දෙනකොට ඉබේම තමන් ඇතුළට නැමිනවා. ඇතුළට නැමිනවා කියලා කියන්නේ මේ self conscious වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය හැමීට වැඩ කරන්නේත් ඇයි කියලා අපි තමන්ටම හිතෙනවා. එතකොටත් එලඹ සිටි සීය ඒ වගේම අර නැවතිල්ල වැඩ කරනකොටත් නෙවතිලි වගේ නිස්සද්ද වැඩ කරනවා කියලා කියන්නේ නිස්සද්ද කියන එකෙන් අදහස් කරන්නේම නිස්සද්ද වෙන්න හදන එක නෙවෙයි. මොකක්කෝ තමන්ගෙන් නිකුත් වෙන සද්දයක් තියෙනවානේ. ඔය සක්මන් කරනකොටත් අර වැල්ලේ සක්මන් කරන හොඳට චරස් චරස් චරස් චරස් ගාලා තබන පියවර. දැන් මේකේ ඇවිදිනකොටත් හොඳට අහුම්කම් දෙනවනම් තමන් තබන පියවර පොළොවට බරක් වෙලාද කියලා ඉබේම තමන්ට තේරෙනවා මීට වැඩිය නිස්සද්දව කරන්න පුළුවන්. දොරක් අරිනකොට වහනකොට වෙන ඕනම කටයුත්තක් කරනකොට අනිත් කතා කරනකොට උනත් එක්කෙනෙකුට කතා කරනවා නම් high volume දාන්න ඕනේ නැහැ. ඒ කතා කරන මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට තියෙන ගොඩක් වෙලාට අපි හුඟක් මේ අපි එක එක එක මට්ටමකට හැඩ ගහලා තියෙන ඒ මට්ටමේ එක්කන හිටියත් ඒ ගානමයි 100ක් හිටියත් ඒ ගානමයි. මේ මැෂින් එකේ තියෙන ඒ තු ලෙවල්ස් තුනක්ද කොහෙද? එක එක මට්ටමේ පරිසර හැටියට මැෂින් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපි මැෂින් එකේ අපි එකම දාලා දුවලා තියෙන්නේ. ඒකම තමයි දුවන්නේ. ඒක නිසා එනදින වැඩ කරනකොට අපි බලාපොරොත්තු වෙන්න ඕන අපි ඉන්නේ යෝගාවචරත් එක්ක නෙවෙයි. අපි ඉන්නේ කාලයට වැඩ ඉවර කරන්න ඕනේ. අනික් කට්ටියක sannivedanaya කරන්න ඕනේ පිරිසත් එක්ක. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ ඒ මූඩ් එක නෙවෙයි ඉන්නේ. නමුත් ඒ කෙනෙකුට නත් අඟවන්ට ඉඟි කරන නට්ටමේ නෙවෙයි ඒකෙන්ට තේරෙන මට්ටමන තමන් නැවතිල්ලේ නිස්සද්දව කරනකොට ඉබේම මොකද්දෝ ভাইබ්‍රේෂන් එකක් යන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එහෙම කවුරු හරි කරනවා දකින්නකොට තව කෙනෙක් නැවතිල්ල වැඩ කරනවා දකින්නකොට බලාගෙන ඉන්න කෙනාටත් සත්‍ය ගැන හැඟීමක් තියෙන කෙනාට ඒක මේ රිමයින්ඩර් එකක් වෙනවා. මම කලබල වැඩි මට ටිකක් හිමීට කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ටික තමයි අපි එදින්දා ජීවිතේ ගොඩාක් වෙලාට බලාපොරොත්තු වෙන අනිත් එක ඉතින් ඊට වැඩිය සම්පූර්ණ වෙනස් අංශයක් තමයි අකිතාක් දුරට වරින් වර කල්යාණ මිත්‍රයන් හමු වීම සඳහා මොකක් හරි දෛනික වැඩ පිළිවෙලක් සතිපත් සතිය සතියකට ටික වේලාවක් හරි කට්ටිය එකතු වෙලා වැඩ කරන වැඩ පිළිවෙලට එකතු වෙන්න ඕන. අඩු ගානේ දවසකට සුමානයකට එක පැයක් විතර වගේ එකතු වෙලා එක්ක කට්ටිය එකතු වෙලා සිටින් එකක් එහෙම නැත්නම් බණක් අහනවා හෝ ධර්ම සාකච්ඡාවක් කරනවා නම් නැවත නැවතත් නැවත නැවතත් ඒක අර සත්‍ය ගැන දන්න පිරිසගෙන් Tamanටත් Tamanගෙන් ඒ පිරිසටත් ගනුදෙනුවා සිදු වෙනවා. <clears throat> ඉතින් මේ විදිහට පොඩි පොඩි සකස් කිරීම කරන්න ඕනේ. ඒක මේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සක්කච්ඡකාරී හොඳි, සප්පායකාරී හොඳි, සාතච්ඡකාරී හොඳි කියලා. සක්කච්ඡකාරී කියලා කියන්නේ කරන වැඩ දෝතිම්ම කරන්න. ශාසනික වැඩ කරනකොට වමතින් කරන්න යන්න එපා. මුළු හැදින්ම කරන්න ඕන. ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න ඕන. ඒක මේ කාටවත් කරන ගෞරවයක් නෙවෙයි සාසනික වැඩ. ඒ කියන්නේ අපි කටවචනේ කියන්නේ වමතින් කරන්න එපා. වමතින් කෙරුවොත් දඬුවම් විඳින්න වෙනවා. දෝතිම්ම කරන්න. ඒකට කියනවා සක්කච්ඡකාරී කියලා සකස් කොට කරනවා කියලා කියන්නේ. අනිත් සාතච්ඡකාරී සතතාභ්‍යාසයේ තියෙන කොච්චර වැඩ බහුල වුණත් මේ පැය මං වෙන් කළ තියෙන භාවනාවට නම් හැමදාම කොහොම හරි ඒක කාලසටහන හදා ගන්න ඕනේ අර පැයට ඇඩ්ජස්ට් වෙන විදිහට. එහෙනම් සුමානකට සැරයක් සතියන්තයක් ඕ. සප්පායකාරී කියලා කියන්නේ මේ විවේකයට සප්පාය හුදේකලාවට සප්පාය වෙන ආහාර, පිරිස, කාලසටහන, ඉරියව් අනුග්‍රහ පිණිස හදා ගන්නවා. ඉතින් ඒක කරයින් වෙන්නේ නැහැ. ඒක මේ ඔය බද්දේකරත්ත සූත්‍රයේ අවසාන ගාථාවේ තියෙන්නේ ඒවං විහරින් ආතාපේ අහෝරත්තං නතන්තිතං කියලා. මේ විදිහට කෙලස් තවන වැර ඇතුව බොහෝ රාත්‍රී ගානක්. එහෙම නැත්නම් දීර්ඝ කාලයක් ඕවර්නයිට් කරන්න බෑ. අහන්නේ ගොඩක් වෙලාට මේක එකවර කරන්න ඒක කරන්න බෑ. අපි ගොඩාක් සංසාරයෙන් ගෙනා පුරුත් තියෙනවා. මේක දීර්ඝ කාලයක් අහෝරත්තං නතන්තිතං. බුබ්බඩ වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව අද බැරි වුණත් හෙට කරනවා කියන අදහසෙන් දිගට කරන්න ඕන. සෝවේ බද්දේ කරත්තෝති සන්තෝ අචික්කති මුනි. සාන්තෝ මුනිරන් වහන්සේ අන්නේ වෙනි ජීවිත ගත කරන එක්කනට බද්දේ කරත්තයයි කියලා කියනවා. ඒ කියන්නේ එකලා බවට බැඳිච්ච ගතියක් තියෙනවා යාගේ. යාගේ විනෝදාංශය වෙන්නේ පාටි ගෝයින් නෙවෙයි. ඉතින් කරන්න වෙනවා නම් කෙරුවට මොකද ඉක්මනට ඇවිල්ලා Taman ගැර විවික ස්ථානට යන්නේක ඉතින් ඒකට තමයි බද්ධය කරත්ත කියලා සටහන් කරලා තියෙන්නේ. ඒක නිසා ඒක කවුරුත් අපිට දෙන දෙයක්වත් එහෙම නැත්නම් කාටවත් කඩන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි Taman හරියට හදාගත්තොත් ප්‍රතිපත්තිය. ඒකට මේ දෙවැනි එකක හදලා දුන්නේ නැහැ කියලා හෝ දෙවැනි එක කඩනවයි කියලා කියන්නේ බුබ්බඩකම. ඒක මොඩකම. ඒක කාගවත් අතේ තියෙන එකක් නෙවෙයි. ඒක නිසා ඒක එක රැයින් එක බණකින් කරන්න පුළුවන් නෙවෙයි. දීර්ඝ කාලයක් මේක සඳහා හැඩ ගැහෙන්න ඕනේ. හැඩ ගැහිගෙන හැඩගෙන එනකොට මම අර විවේකේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ සඳහා ක්‍රම සහ විදි විශේෂයෙන් මේකට ගැළපෙන පරිසරයක්. gedara thori ay pawa ඒකට නැමෙන ගතිය. එහෙම නැත්නම් එවැනි පිරිස් හමු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ පිරිසට ඒක මේ ඒකට අදාළ ගොඩාක් සැප සම්පත් තියෙනවා කියලා. ඒකට අවශ්‍ය කරන හේතු සම්පත් ගොඩක් තියෙනවා. මේ ඇත්තන්න කරන්න වෙන්නේ ඊට වැඩි ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. තාම බද්ධය කරත්තේ තේරුම් ගත්තේ නැති අයට ඒක තේරුම් ගැනෙන විදිහේ පූර්වාදර්ශයක් දෙන්න වෙනවා. මං කියන්නේ මේ ඔක්කොම කර්මස්ථානාචාර්ය වෙනවා හෝ ගුරුවරු වෙනවා කියන එක නෙමෙයි. අනික අය විවේකේ නැතිකම නිසා හරියට ඔය ටෙන්ෂන් එක එහෙම නැත්නම් ෆ්‍රස්ට්‍රේෂන් নানা ආකාර විදිහට මේ පුංචි ප්‍රශ්නයක් දැවෙන තත්ත්වයටපත් කරගන්නවා. කවුරු ළඟ දැවෙන තත්ත්වයටපත් වුණා තමයි ෂොක් ඇබ්සෝබර් එකක් වෙන එකයි තියෙන්නේ. ඕන කෙනෙක් එවිලා Tamanට කිව්ව දෙයින් Tamanගේ ජීවිතය හදාගන්න කවදාවත් චෝදනාවක් නොකරන අයිතිවාසිකම් නොඉල්ලන ජීවිතයක්. යෝගාවචරයට කිසිම අයිතියක් නැහැ. GestureDetector හිටියත් කාටවත් චෝදනා කරන්න. එතකොට මතක තියාගන්න කර්ම රසක් අරමනස කරු පව් හේරම Tamanගේ account එකට වැටෙනවා. දෙක අයිතිවාසිකම් ඉල්ලන්න එපා. වහුලයි වැවිලි ගෙදෙට්ට කියලා පුටු ඉල්ලන්න එපා. තියෙන විදිහට හැඩ ගන්න. එතකොට එන්නේ එන්නේ එන්නේ මේක නිකන් අර ඉදිච්ච ගෙහෙල් ගෙඩික පොත් ඇරෙනා වගේ අමුපු අමු කෙහෙල් ගෙඩිවල පොතු ඇරෙන්න බෑ. එදුනට පස්සේ නිකම්ම පොතු ඇරනවා. ඉතින් ඒක තමයි කරන්නේ. හැබැයි ඇත්තටම කියනවා නම් මේ පරියන්කේ නෙමෙයි වැදගත් වෙන්නේ. එතරම්දී තමයි මිනිස්සයා අමනුස්සයා වැඩ වලින් තමයි පේන්නේ. එතකොට ඔය අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ නිහඬ බණකින් කාටවත් පතුරු වුණා. ඒකට අපිට දැඩි මූලධර්මවාදී වෙන්න ඕනකමකුත් නැහැ. දැඩි සුචරිතවාදී වෙන්න ඕනකමකුත් නැහැ. ඒ වගේ මූලධර්මවාදීන් එක ගැටෙන්න ඕනකමකුත් නැහැ. සුචරිතවාදීන් එක ගැටෙන්න ඕනකමකුත් නැහැ. ලැබෙන ලැබෙන වෙලාවේදී ඒ විවේකයේ එවනම් තැන් හුදකලා බව ඇති කිරීම කියන්නේ ඒ කියන්නේ පිරිසට වෛර කරනවා කියන එක නෙවෙයි. වැඩට වෛර කරනවා කියන එක නෙවෙයි. එහෙම නැත්නම් මේ දියුණුවට නිර්මාණශීලීත්වයට సౌందර්යයට කිසිම වෛර කිරිලක් කරන්න ඕනේ නැහැ. ඒකේ විවේකයේ පිණිස වෙන දේ ගන්න. අනිත් ටික බැහැර කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක සඳහා අපි ওই සාමාන්‍ය මෙතෙක් කල් ජීවිතය ගත කරනකොට හම්බෙච්ච අපේ තියෙන common sense සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ඒකට අර එක දෙයක් එකතු කරන්නේ මොකක්ද අපි බහුලීගත කරන්නේ? මොකද්ද මැක්සිමයිස් කරන්නේ? solitude මොකද්ද මේ එකලා බව. හැබැයි ඒක කාගවත් දෝෂයක්වත් නෙවෙයි. Taman හැම අද කරන මොඩකම ඒ උනාට හෙටත් ඒ ඒ සයිකල් එකම නෙදුවන්නේ. එතකොට ඊට වැඩි විවේක වෙන තාලෙට එකලා වෙන තාලට වැඩ කරන එකයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අලුත් දෙයක් මම මේ කියනවා නෙවෙයි. මේ ටික ඒ බණවලදී අනිවාර්යයෙන්ම සටහන් කරපු වචන තියෙන්නේ. ඉතින් ඒක අර ඉල්ලීම කරපු නිසා මම මේ නැවතත් මතක් කරන්න යෙදුනේ. ඉතින් අතින් බලනකොට දැන් අවුරුදු දෙක තුනක් එකට හම්බෙලා හම්බෙලා හම්බෙලා හැම කෙනා ළඟම තියෙනවා ඒ group feeling එකක් තියෙනවා. ඒ වගේම අපිට ධම්මෝ විනානත්ති පිතාච මාතා. ධර්මයෙන් තොර අම්මෙත් තාත්තෙක් නැහැ. බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. එයින් පිට මොනක්ක හිතන්න යන්න එපා. ඔය ඉන්ෂුරන්ස් හරි සල්ලි හරි වෙන බලවත්කම් වෙන නෑදෑකම් සේරම ගණන්කාරකම් අයිය දිනකම් තමයි. මේ ඔක්කොම කම්මැලකින් යනකම්. හැබැයි අරවට තිබ්බොත් ඒක අරගෙනම උනත් යන්න පුළුවන්. යන්න ඕනක පොත් නැහැ. මේ ජීවිතේදිම ගැටේ ලියලා දාලා ටටා කියලා යන එකයි තියෙන්නේ. ගිහිල්ලා එන්නම් නැහැ. යන්නම් තමයි. දැන් අපි යනකොට ගිහිල්ලා එන්නම් කියලා නෑන්නේ. අනිවාර්යයෙන්ම කොක්ක ගහලා යන්නේ. දැන් යන්න වෙනවා නෑ යන්න. එන්නම් කතාවක් නෑ. ලංකාවේ තමයි ගිහිල්ලා එන්නම් කියන්නේ නැත්නම් එන්නම් කියලා කියන්නේ. එන්නම්. ඒකම තමයි අපි පුරුද්ද තියෙන්නේ දැන් කරන්න තියෙන්නේ හරි ඉදි කට්ටක එක කොක්ක දිග අරගෙන තියාන යන් යන් තමයි ඒ නිසා මේ ලබන අවුරුද්දෙත් එනවද අන්නම් මනම් නිකන් එව්ව බබාලයි කතා එව්ව නිකන් මේ බොළඳ කතා වෙන්න තියෙන වැඩේ වෙයි ඉතින් එච්චර තමයි මට කියන්න තියෙන්නේ නැහැ. ඉතින් අපිට අර කය තියෙනවා, වචනේ තියෙනවා, මනස තියෙනවා. කය ස්ලෝ වුණාට මනසේ ක්‍රියාකාරීත්වය එෆිෂන්සි එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි සාමාන්‍යව කම්පියුටර්ස් වලින් වැඩ කරනකොට හොඳට කල්පනා කරලා බලපුවාම තව කන්සල් කෙනෙක් අල්ලන වැඩේ ටිකක් වෙලා බලහිනකොට ඉබේම තේරෙනවා. ඒක දුවගෙන අර ළඟට ගිහිල්ලා යත් බැරි වෙලා මෙහා ළඟට ගිහිල්ලා දඟලනකොට කොට එන්නේ නැහැ. ඒක නිසා විවේකීව බලන් ඉන්නකොට ප්‍රශ්නේ දිහා අපි සරුවඥ නෙවෙයි අපිට වරදින්න ඉඩ තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් දිහා මේක බලාගෙනකොට පිට කෙනෙකුට වෙන්නේ නිකන් පෙරදිලා, වැරදිලා නිකන් පාවදීලා බලා ඉන්නවා වගේ කියලා. නමුත් ඒ විවේකයේ තුල එක පාට ක්ලික් වෙනවා. එතකොට අර දිග රවුමක් ෂෝට් කට් වෙන නිසා ඔය කායික ක්‍රියාවලියේදී දෙකන දඟලිල්ලයි. ඒකට මානසිකව බලපාන විවේකයි දෙක අතර ඒ වගේ මේකට වචනේ සම්බන්ධ වෙන අතර අපි හිතනවට වැඩිය මේ අතුරු ගමන් මාර්ග තියෙනවා. මේ එක එක ට්‍රැක්ස් තියෙනවා. අපි දන්නේ අර මොන හරි වෙච්චාම කලබල වෙන එක තමයි. කලබල වීමෙන් වෙන්නේ අර විවේක බුද්ධිය පාවා දෙනවා. විවේක බුද්ධියට ඉඩ දෙන්න නම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආවක විසඳු නෑ කියලා අපිට අපිට බොස් හරි මේ බැන්නයි කියලා මොකද කරන්නේ පුළුවන් හරි පය කරන්නේ. ඒ නිසා කියනවා ඉස්ලාම ගණන් පත්‍රයක් දුන්නාට පස්සේ ඒ ගණන් පත්‍රයේ දකින්නකොට ගණන් බැරි කට උම්ම ගන්න බැරුව යනවා. ආ ඕ කොහොමද කරන්නේ? ඊට පස්සේ බෑ. එනිසාගේ ගණන් පත්‍රය පොඩ්ඩක් තියලා විනාඩියක් විතර බලහන් ඉඳලා ලේසිම ගාන අල්ලගන්න කියනවා. ලේසිම ගාන හදාන අනිත් ටික පැත්තක දාලා පළවෙනිම කොලේ ඒ ගානේ අංක ලියන්න කියනවා. ඊට පස්සේ ඒ ගාන ලියා ගන්න කියනවා තමන්ගේ කොලේ. ඊට පස්සේ පියවර දෙකකින් විතර හදලා සුදු කෙරුවට පස්සේ ඔන්න පොඩි විශ්වාසයක් ගන්නවා. ඊට පස්සේ ඊගාට අමාරු ගාන ගන්නවා. ඕමම කරගෙන කරගෙන යනකොට අර බය ගතිය නැහැ. ඉතින් ගිය ගමම ඉක්මනට කරන්න ඕන කියලා බලද්දී හුඟ දෙනකොට ප්‍රශ්න අංක ලියන්න මතක තියෙනවා. ඒ වගේම ප්‍රශ්නේ නැවත තමන්ගේ කොල්ලේ ලියන එක මතක තියෙනවා. ඊට පස්සේ වර්ක් අවුට් කරලා තියෙනවා අන්තිමට බලන එක නදන්නේ මේ කොයි ප්‍රශ්නද විසඳලා තියෙන්නේ කියලා. ඒ වගේම හුඟක් වෙලාවට මතක නැතිනවා උත්තරේට ඉරි දෙකක් ගන්න. ඊට පස්සේ මේ මනුස්සයා දන්නේ භාගයට නතර කරලා නැත්නම් උත්තරේ රෙකග්නයිස් කරලා තියනවාද කියලා. ওই සෙල්ලම් වලදී තියෙන ගණන් නෙවෙයි. ඒ අපි වැඩ කරන්නේ මේ එක්සැමිනට හේතු ගන්න එකේ. ඔෆිස් වලත් එච්චරම තමයි. মালටි ටාස්කින් එක කොයි එක කරත් හිත වැඩ කරන්නේ ඒක මොකද්ද වෙනම චිත්ත ඥාමයකට. ඒක මේ කලබලෙන් කරන්න බෑ. ඒ නිසා කලබලේ කියන්නේම efficiency නෙමෙයි. ඒ මොඩ වඩුව ආයුධත් එක්ක පොරබදන වැඩක් තියෙනවා. අනිත් එක හොඳට වැඩේ සබ්ජෙක්ට් එක දන්න එකන ආධුනිකයා වගේ කලබල වෙන්නෙම නෑනේ. එයා හොඳටම දන්නවා. හොඳට විවේක වෙලා වැඩේ කරුවාට පස්සේ දිගට අරගෙන යනවා. කලබල වෙන එක නම් තියෙන අර ග්‍රවුන්ඩ් වර්ක්ස් මොකුත් නෑ, ප්‍රෙපරේෂන් මොකුත් නෑ, දඩස් ගලපයින්නවා. පැනලා වැඩේ කරාට අර ක්‍රමික වැඩ පිළිවෙල නෑ. ඒක නිසා මේක මේ භාවනාවට විතරක් නෙවෙයි, එදිනදා කටයුතු වලටයි. එහෙම නැත්නම් ගෙදර ඇවිල්ලා පවුලේ කටයුතු කරනකොටයි කොච්චර කවුරු අවුල් කරගෙන හිටියත් ගෙහිමියා නැත්තම් මහේකා නැත්තම් නඩේ ගුරා ඒ පෙත හරියට සකස් කරන යනවා අනික කට්ටිය බේම ඒකට සකස් වෙලා එනවා. හැබැයි ඒක අර මේ අහෝරත්තම් කවදාකවත් ඕවර්නයිට් බලාපොරොත්තු වෙන්න එපා. ඒ තරම් අපේ මේ සංසාර ගැටලුව ওই තරම් සරල එකක් නෙවෙයි. බොහෝ කාලයක් භාවිත බහුලීගත වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක අඩුයි ඔය ඔය මේ মালටි ටාස්ක් කතාව කරන කට්ටිය උගාවක් බය වෙලා තියෙන මේ රිසල්ට් ඔරියන්ටඩ් කියලා. ඉක්මනට ප්‍රතිඵල පෙන්නන්න. ඒකනේ මේ අවශ්‍ය කරලා තියෙන වැඩේ අප්‍රෝච් එක මේ ප්‍රශ්නට මුහුණ දෙන ස්වරූපේ හරිනම් ඒ සාමාන්‍යයෙන් මේ අපිට ෆිසික්ස් මාස්ටර් අනිසලම කිව්වා ඒ ගණන් පත්‍රයේ ගණන අරගෙන ලියලා ඒ හරියට ඩයග්‍රෑම්ස් ටික හරියට ඇඳලා ගන්නට ඇප්‍රෝච් එක තියෙනවනම් 130ක් ලකුණු හම්බෙනවා කියලා. විසඳුවත් නැතත් ලෑස්ති වෙන ප්‍රමාණය ලකුණු හම්බෙනවා. උත්තරේට හම්බෙන්නේ උත්තරේට හම්බෙන බොහොම සුළු ගාණක්. නමුත් ඒ වර්කවුට් කියලා කරන ක්‍රමයේ හැටියට දැහැින ලකුණු ගාණක් හම්බෙනවා. ඉතින් ඒක ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව හරියට කරනවා නම් ප්‍රතිඵල නැතුනට කමන්නේ නැහැ. ඒ කරන ටික හරියට ප්‍රතිපදාව දන්නවනම් ඇත්තටම ප්‍රතිඵල බලාපොරොත්තු වීම නෙගටිව්. ඒ කියන්නේ ඒක ප්‍රතිපදාවට කරන නිග්‍රහයක් වෙනවා. ඵල අපේක්ෂාවෙන් හේතු සම්පාදනය කරුවොත් ඵල අපේක්ෂා කරන තරමට හේතු සම්පාදනයට නිග්‍රහ වෙනවා. ඵල අපේක්ෂාවෙන් තොරව කරන හේතු සම්පාදනය දෙවියන් බ්‍රහ්මයන් පවා සලකනවා. කිසිම ඵල අපේක්ෂාවක් නැහැ. හැබැයි හේතු සම්පාදනය කරනවා දෙවියන්ගේ කාර්යයක් වාගේ බුදුන්ගේ කාර්යයක් වාගේ ධර්ම ගෞරවය. ඒක මේ අනිතිගේ පවුලේ කටයුතු හෝ ඔෆිස් එකේ කටයුතු අධර්මයි කියලා හෝ ධර්මයෙන් ඈතයි කියලා හිතන්න බෑ. එතනත් 100%ක්ම ධර්මෙම තමයි තියෙන්නේ. ඒ කිසිසේත්ම වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒකෙදී ඔය ඔය දෙමළ මිනිස්සෙක් තේවත්තට ගියාම ඒ මනුස්සයා පිහියටත් වැඳලා තේ ගහටත් වැඳලා තමයි පටන් අරගන්නේ කෝවිලට ගියා වගේ තමයි. ඒ තේ ඒ තේවත්තේදී ඒ නරක විදිහට හැසිරුණොත් කංකණිය ගහනවා. හැමදාම ගිහිල්ලා වැඳලා මේ මේ ඒක පදු කරන්න යනකොට හරි භයානකයි දෙල්ල මොකද පොඩ්ඩ ගැසුණොත් කැපෙනවා. ඉතින් මහසිකරද සරය බලියකුන් නටලා දෙයියන්න බුදලා තමයි යන්නේ. තේ ගහ උඩ පිහිය තියලා වැඳලා තමයි පටන් අරගන්නේ. ඒ තමන් කරන රාජකාරිය මොක වුණත් දේව කාර්යයක් ඔය කරන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට අර මේ රැකියාව කියන එක හඳුනාගත්තේ නැත්නම් රැකියාව වදයක් කරනවා. රැකියාව හඳුනාගත්තොත් ඒක හොබි එකක් වෙනවා. අපමණ තියෙන එකෙන් ගන්න දෙන උපරිම ජොබ් සැටිස්ෆැක්ෂන් එක ගන්න ඕන. එහෙම නැත්නම් කරත්ත බඳගත්තු ගොනෙක් වගේ ඇදපන් වෛරෝ බරබාගේ. ඒකට නෙමෙයි মালටි ටාස්කින් කියන්නේ. ඕනේ වැඩක් මන් දන්නේ මම ඔය අවුරුදු 6ක් විතර වැඩ කරා. ඒ කාලය ඇතුළත ඒ එක එක ශිල්ප ඉගෙන ගත්ත හැටි. එතන ගියාම ලේබර් මැනේජ්මන්ට්, එතන එක එක ඉක්විප්මන්ට්ස් අල්ලගන්න. අනිත් එක ඔෆිස් වර්ක්, ෆීල්ඩ් වර්ක් දෙකම පුදුමාකාර විදිහට පැතිරෙනවා. හිතා ගන්න බෑ කොහෙද කෙලවර කියලා. අපේ 8 නෙවෙයි 18ක් වැඩ කරත් මහන්සිත් නෑ මොකද දන්නවා මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේකට විතරක් නෙවෙයි ඊටු ජීවිතේට ඒක නිසා ඒක මේ ඇත්තට මම හම්බ කරපු වෙලාව මම මහන්සි වෙච්ච වෙලාවේ සුද්දට සෑහෙන ගාණක් සල්ලි හම්බ වෙන්න ඇති. يعني ප්‍රොෆිට් එක නෙවෙයිනේ මට ඉන්නේ මට පඩිය විතරයි. හැබැයි සුද්දා මට වඳින සයිස්. උට හිතා ගන්න බෑ මේ මේ කොහොමද මේ වැඩ කිරීමේ ආසාව එන්නේ කියලා. ඉතින් එතකොට මේ ඒ වගේම තමයි කවදා තමන් කොයි වෙලාවෙ වැඩ නතර කරත් ඒකට ලැබෙන්න ඕනේ බෙනිෆිට් එක කොහෙන් හරි හම්බ වෙනවා. අපි හිතුවට මේ මනුස්සයා දුන්න නැති වුණාට අපි බලාපොරොත්තු මනුස්සයා කෑදර මනුස්සෙක් වුණාට බෙනිෆිට් එක හම්බ වෙනවා. මේ මම වැඩ කරපු තැන GM හිටියේ මුස්ලිම් මනුස්සෙක්. ඉතින් හරියට කොම්ප්‍රොමයිස් කරා මගේ පඩියට. මං කොහොමද මට පඩි තීන්දුව කරන්න බෑ තීන්දුව කරන්නයි කියලා. ඉතින් අවුරුදු 6 යනකොට දෙන්න පුළුවන් උප්පරිම ස්ලැබ් එකට මම ගෙනියලා ඩ්‍රයිවරුත් දීලා කෑමක් දීලා බංගලෝ එකක් දීලා වාහනක් දීලා හරියට නිකන් මේ දක්විතර දෙකෙනෙක් වගේ. මට ඕන විදිහට මම වැඩ කරගෙන ඉන්නවා. ඒ නිසා වැඩවලට නම් කවදාකවත් මොනම හේතුවක් නිසාවත් පසු බාන්නත් එපා, බුබ්බඩ වෙන්නත් එපා, කම්මැලි කරන්නත් එපා, ජොබ් එකේ පඩියට සිඳු කරන්න එපා. උප්පරිම කරන්න. කරනකොට අන්තිමට ඒ ඒ ස්ථානේ අනිවාර්යයෙන්ම තමයි ලොක්ක වෙනවා. මන්ද මම නම් ඒකට මාස්ටර්. ඕන තැනක ගියොත් ඕන තැනකට ගිහලා ඇඟිල්ල ගැහුවොත් ඒක මුළු ශේෂ්ඨම අර ලන්දේසි කාර්ය හරක් කම එළුවා වගේ. එල්ලලා ඉවර වෙනකොට කොහෙන් පටන් ගත්තද කියලා මම දන්නේ නැහැ. ඒක මේ මේ ආවේ සතිය පිටන්න ඉස්සෙල්ලත් ඒ ගති තිබිලා තියෙනවා නමුත් ඒක හරියට මේ ඕගනයිස් වෙලා වුණේ ආවේ නැහැ. සතිය පිටුවට පස්සේ මම දන්නේ නැති සබ්ජෙක්ට් එක. ඒ සුද්දා ගිහිල්ලා මම අඬ ගන්න ගිහලා හෝටලේ ගිහලා ස්කොෂ් කියලා ගෙහෙම පුරුදු කරා මට. මම කිව්ලා පුරුදු කරපන් කියලා. පුරුදු කළා මහත් ඊට පස්සේ ජීයේ මාරලා ඌ ගිහිල්ලා කරුතේ ගැව්වා සුද්දා වැටුණා. අපි මේ ගමේ ගොරකෝ අපිට කොහෙද කුස්කොෂ් අපි කවදාවත් දැකලා නැහැ මං ඉතල සුදර කිව්වා කියලා දීපන් කියලා දුන්නා ඊට පස්සේ ජීයේ මුලිදරක එපාය කොහොම කරන්න උන්ට ඊරිසිය හිතේ කිව්වා තේවත්තර ගිහිල්ලා වෙලා අන්ති ඒ කංකානගේ අන්තිම ලැප් එක අවුරුදු 70ක් වයසයි පීඩි කියලා තිබුණා මාත් එක්ක නම් පුරුදු වෙන්න පුරුදු කරන්නයි කියලා. හරි ආදරේ මට. පස්සේ ගිහිල්ලා වෙලා දලු කඩන්නේ කිව්වා. දැන් දලු කන්නම් මන්දලා ඉන්නවා. මම ටට් ටට් ගාලා කඩන්න යනකොට කෝ අද්දකීම කඩන්න එපයි කිව්වා ඇස්ස හදිනවා කිව්වා. අර මිනිස්සු දැක්කොත් එහෙම පුදුම හිතයි කිව්වා. එහෙනම් වෙන පැත්තකට ගිහිලා කරන්න කිව්වා. කොහොමද ඉගෙන ගත්තේ කියලා ඇහුවා. මම මොකක් <laughs> එහෙම කෙනෙක් ඇවිල්ලක් නැහැ. ටට්ටක් ගාලා කඩනවා. කප්පාදු කපන කොටත් කිව්වා ඔය විදිහට නම් සර් කපන්න පුළුවන්. ටීආර් එකකින් ඇවිල්ලා කපනවා. ඉතින් අපේ මිනිස්සුන්ට ඔච්චර හොඳට කරන්න බෑ. මේ පිරිසුදුවට ඔහොම ඉතින් බලාපොරොත්තු වෙන්න එපා අපේ කට්ටියෙන් කිව්වා. එච්චරයි. Taman දන්න දේ හරියට කරගෙන යනකොට ඒ ධර්ම ආරක්ෂාව කියන්නේ මම නම් දකින්නේ ඕක කියලා. හැබැයි මේ වැඩවලට මොකද්ද කියන්නේ? ඊර්ෂ්‍යා කරන්න එපා. අපි මේ වැඩ කළා කවුරු හරි හම්බ ගන්නවා කියන කතාවක් නෑ. මේ ලෝකේ තියෙන හේතුඵල ධර්මය. උප්පරිම කරන්න. කරන බල පුළුවන් තරම් කල්යතු යන්න ඉවර වෙනකම් වැඩ කරන්න එන්න මහන්සියකුත් නැහැ. අන්තිමට බලනකොට ඒකට අවශ්‍ය ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ හම්බෙන්නේ. වගේ පවුලේ වැඩ කරනකොටත් ඒ ඒ පවුලේ අයගෙන් අපිට නියම නිසි ආදරය හෝ සැලකිල්ල හෝ ලැබුණත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නිකන් දැන් මෙහි ඉන්නකොට අපි ඔය කොයි එකනත් වගේ ගිහිල්ලා වැසිකිලි හොදනවනේ. ඉතින් ඒ වෙලාවේදී උකට පිළිකුලක් හරි අපුලක් නෙවෙයිනේ. ඒ ජොබ් එක කරනවා. ඒක මේ වත බුද්ධ ආගම කියලා තියෙන වත. එකල යුතු වත. ඒකට වත හිල්ලුනොත් සෞතුයි. වත හිල් වෙන්න දෙන්න නරකයි. වත කරන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි කියමුකෝ කතා කරලා ධම්මජීව අම්ත හොඳයි කියලා. මේ දැන් මමමයි හොඳයි. මාත් ඊයේත් කිව්වා දැන් මේ පැය භාගයක් විතර තියෙනවා. අනේ ඈ අනරි කවියෙන් ඇවිල්ලා ස්තුති කරලා මම ඔය දැනටින් එහෙම ගියාම ඒක අම්මා කෙනෙක් ඉන්නවා හැමදාම දෙනවා කවියෙන් ස්තුති කරනවා. ඒකේ පා මීතිලා දැන් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නේ වෙනකොට හැමදාම කවියෙන් ස්තුති කරනවා. ස්තුති කරන්න ඕනේ. කියලා බලන්න කියන්න බෑ. හිතුවන තමයි කියන්නේ මේක අර කල ගොතලා කියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒ දණ්ඩේ කොටා යන කලට වැටුනේ ගඟට උහුටා. <laughs> හිතුව තමයි. කොහොනේ යන්නේ රමණියෙන් නැනේ. <coughs> හ්ම්. සාදු සාදු සාදු එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඇත්තටම භික්ෂුවකට වත් 13ක් තියෙනවා. ඒ වත් 13ම ට්‍රේන් කරන්න ඕන. ඒක අමාරුම දෙක තමයි ලොකු හාමුදුරන්ට කරන වතයි ගබඩා වතයි. ඒවට කියන්නේ සිවුරු අරින වත කියලා. වැඩි කල් කෙරුවා සිවුරු අරිනවා. ඒ කියන්නේ තමන්ගේ ගුරු හාමුදුරන්ට PA වැඩ කරන්න ගියාම හුඟාක් වෙලාවට හරියට ඇසියුමින් ඊට පස්සේ මිනිස්සුත් එක්ක ගැටිගෙන අරිනවා. අනිත් එක ගබඩාව කරන්න ගියාම බුදුමාහාකාර වස්තු සංඛ්‍යාවක් තියෙනවා. ඒක දිහා වැඩ කරනකොට ආයෙත් අපි ආයෙත් කාමභෝගී වෙන්න පටන් ගන්නවා. ඊට එහා තියෙන වත්වලදී එච්චරම අරු නැහැ. නමුත් හැම එකම 13ම කරලා තියෙනවා. ඊළඟ හරි කරන්න කියනවා. සමහරෙකුට බෑ ඒක කරන්න. ඒ වත් 13 කෙරුවට පස්සේ ඒක නිකන් යුනිවර්සල් ට්‍රේනින් එකක්. ඒ වගේම එතකොට ඒ වත් දන්න කෙනා තව තැනකට ගියාට පස්සේ ආගන්තුකෝ ගියාට පස්සේ එයා හොඳට දැනගන්නවා එතෙන්ට යනකොට එතන ෆිට වෙන හැටි. ඒ ආගන්තුකවද දන්නේ නැති මිනිසයා කියන්නේ කවුරු හරි ආපුවාම සලකන හැටි, ගුරුවරයාට සලකන හැටි, ගබඩාව බලන හැටි, ඒ වැඩ දන්නේ නැති කෙනා හරි අමාරුවකටපත් වෙනවා කවුරුත් ආවත් කලබල වෙනවා කලබල සබකෝල වෙනවා Taman ගිහිල්ලා තැනක වැඩ කරන හැටි දන්නේ නැහැ ඉතින් සයි වත් පිළිවෙත් වල පුදුම නිහතමානිකමක් තියෙනවා ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ නිතරම රාහුල කුමාරයාට කියලා තිබුණේ රාහුල පුංච හාමුදුරන්ට වැලි දෝතක් උඩ දාලා හැමදාම මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා. ඒකල පුංචිම ලදරු සාමනීරෙක් වගේ කරන්න තියෙන වත්තික තේරම කෙරුවාට පස්සේ ඒක ඇත්තටම මේ කාට හරි කරන එකක් නෙවෙයි මේ සාසනික වැඩක් එහෙම නැත්නම් ඔය වත කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ ඒ ටික වුරුදු කරා නම් මම දන්නේ ඒක මේක මේ පුදුමාකාර ඉන්ටෙලිජන්ස් ඉමෝෂන් එක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක් එනවා. තව කට්ටියක වැඩ කරනකොට පොතේ ලියලා තියෙනවා මේ දේ කරන්න ඕනේ කියලා ඒක තේරෙන්නේ නැහැ ඇයි කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට හරි ලස්සන මේ වැඩි හිටියෙක් එක කටයුතු කරන හැටි, ආගන්තුකෙක් කටයුතු කරන හැටි, කරදරකාරකෙක් වැඩ කරන හැටි, වස්තුවත් එක්ක කටයුතු කරන හැටි, දායකයත් එක්ක කටයුතු කරන හැටි. ඒක මහා පුදුම ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් හැබැයි ඒක කියනවා ඒ වත් පිළිබඳව පුහුණු ඉවරෙන් අවුරුදු 20ක් යනවා කියලා. අවුරුදු 5ේදී නවකෙක් වෙනවා. අවුරුදු 10ේදී මජ්ජිම වෙනවා. අවුරුදු 20ේදී තමයි ඊට පස්සේ තමයි එහෙම කෙනෙකුට තව කෙනෙක් පැවිදි කරන්න හෝ තව කෙනෙකුට වතක් පවරන්න හෝ මේ ස්ථාවර බව තේරවාද කියලා කියන්නේ තේර තේර බවපත් වෙන්නේ මහා තේර බවට අවුරුදු 20ක ට්‍රේනි එකකින් පස්සේ. ඉතින් ඒ කෙනා දිහා බලන්න ඕන දෙනකොට එහෙම තලතුණා වෙච්ච කෙනෙක් දිහා ඉන්නකොට හරි ආසයි. කරන වැඩ හැසිරෙන හැටි කවදාකවත් නැහැ කාටවත් හිරිත හිත්‍රිදවන වැඩ අරෙහි මේ කරන්නේ ඉබේම ඒ තැනේ හැටියට ෆිට වෙලා වැඩ කරන්න පුළුවන් වෙනවා ඒකෙදි මේ සාමාන්‍ය කියන ඔය ලංකාවේ ක්‍රමයට ගෑරේජ් වලට වැඩට යනකොට පුළුවන් තරම් පුංචි වයසේදී යන්නේ කියලා මොකද හේතුව බාස් කුණු අරපෙන් බැලම ගහනවා වයසට ගිහිලා ගියොත් දැන් බාස්ට ගහන්න හිතෙනවා ඒක නහරෙදීම ලැන ජීන්නේ එන පොඩි වයසට ගිහිල්ලා ගියාම අර බාසුනේ මුට ගහලා බැනලා ගන්න දින තේරම වැඩ අරගෙන ඉවරලා ඌ බාස්කමට එනකොට ආය මොනවත් නැහැ ඔය ටෙක්නිකල් කොලෙජ් ජනමන ගොක්කත් යන්න ඕනේ ෂෝක් එකට වැඩි තියෙනවා. දැන් බොහෝම නියතමානීව උපරිමේ කරන්න. එතකොට මේ ලස්සනම වැඩේ තමයි මහානකමේ නැත්නම් පැවිද්දේ ඒ තේරම කරද්දී හුදකලාව තියෙනවා. අච්චර වැඩ ධාතුනම කරද්දිත් හදලා තියෙන හුදකලා. ඒ නිසා කවුරු හරි කියන නෑ මං හරි විවේකයට කැමතියි මම සයිලන්ට් රිට්‍රීට් කරන්නේ මට වත් කරන්න බෑ කියලා. ඔය විනය දන්නේ නැතිකම. විනය දන්නවනේ කොච්චර තමන් වැඩ කරත් තමන්ගේ විවේකේ හදාගන්න බුදුහාමුදුරෝ මේ දාපු නීති පද්ධතිනේ තියෙන්නේ. ඒක නෑ කවදාකවත් තමන්ගේ මේ විවේකේ බාධා කරන කරන්න ඕන ගතිය. ඒ කියන්නේ 10 එකක් කටයුතු කරන්න ගියත් ආගන්තුකයෙක් කටයුතු කරන්න ගියත් ඒ වැඩ ටික කරලා තමන්ගේ විකේ ගන්න පුළුවන්. ඒ නිසා ඒත් එක්කම ඒ කියන්නේ පිළිවෙත දැනගෙනම ගියොත් ඒ ලැබෙන සතිය නැත්නම් ඒ ලැබෙන විවේකය ඒක අහවල් කෙනාට කඩන්න පුළුවන් අහවල් තැනට ගියාම කඩනවයි කියලා එකක් නැහැ. ඒක හරි වර්සටයිල් ඕන තැනක යොදන්න පුළුවන්. ඒක හැබැයි මම දන්න ඔක්කොටම හැම කෙනාටම ඒ හැකියාව නැහැ. ඒ මොකද්ද ඒ පොටෙන්ෂල් එක නැහැ. නමුත් අපි සැලසුම් කරන්න ඕනේ කවදා හරි මම ඒ පැත්තෙන් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. නැත්තම් ඒ වැඩේ කරන කෙනා ආදර්ශයට අරන් කරනවා මිසක් ඒ මිනිස්යා මේ මේ දඩමීම කරන බැඩ ගන්නවක්වත් තමන් මේ සුකෝභෝග වෙලා පැත්තකට මං කියන්නේ ශරීර හොරකම් කරන්නවක්වත් එතකොට සතිය පිටන්නේ අදී වෙන්න ගමන් අනිවාර්යයෙන් මේ බර අදින්නම ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තැනකට ගියාට පස්සේ ලොකු හැමදෙට වැඳලා වතක් ඉල්ල ගන්න කියනවා. මට මේ දේ කරලා දෙන්න කියලා. එතකොට ටික කාලෙක මාරු කර කර මාරු කර පුරුදු කරන්න ඕන. මට නම් වශයෙන් මට දැන ආගන්තුක වත ආචාර්ය වත උපාධ්‍යාය වත වැසිකිලි වච්චකුටි වත පාත්‍ර වත එතන ගියාම සීනාසන පිරිසුදු කරන එක තියෙනවා එතනින් ගියාම මේ සිවුරට තමන්ගේ සිවුරු පිටිපර හොද ගන්නකොට තියෙනවා. එතෙන් ගාම මේ බෙහෙත් පිටිකර සම්බන්ධව 17 13ක් වත් සඳහන් කරලා තිනවා. ඒ සීනාසනේ කුටි සුද්ධ කරනවා. ඒ නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ මේ ශාලාව සුද්ධකරනද මේක සාංගික වස්තුවක් සමන් සුද්ධකරන යනවනම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේකේ මේ ආපු ගමන් මේකේ තියෙන උපකරණ ටික ඔක්කොම බලලා ආභෝග කරන්නයි කියලා. මම එනකොට මෙතනයි තිබුණේ කියලා මේ මේ දේවල් මෙහෙමයි කියලා. ඊට පස්සේ මුල දැන ඉඳලා පටන් ගන්න මේ ඔක්කොම එළියට ගිහිලා තියන්න කියන ඕඩර් එකට. තියලා උඩ කොනේ ඉඳලා පල්ලෙහාට අතු ගන්න කියලා දිනවා මගුළු දැල් කඩාගෙන. ඒකල බිමට ඉඳලා මේ කෙලවර ඉඳලා අර කෙලවරට හිමීට මේක ඔක්කොම අරගෙන ගිහිල්ලා එළියට දාලා කාපට් ඔක්කොම අයින් කළා ඊට පස්සේ අර තිබුණු තාහලයට ආපහු ගෙනත් යන්න කියන. ගෙනත් තිබ්බට පස්සේ යනකොට තිබුණු පැටර්න් එක එච්චරමයි. ඒකෙදී ඒ කළ යුතු වැඩ උපාධ්‍යන්හන්සගේ මේ කාමරේ සුද්ධ කරනවා නම් ඒ සරෙප්පු දෙක අරගෙන මෙහෙම එකට ගහලා පහත් කරගෙන ඇටිර ගිහිල්ලා අවුෙන් තියලා අපව ගෙනල්ලා තියෙන හැටි වදියා බලනකොට ඒකේ තියෙන ඩීටේල්ස් අටුවාව නෙමෙයි මම මේ කතාන්නේ කෙලින්ම බුද්ධ වචනෙම ඒක හරි ලස්සන තැන තමයි Taman ගෝලෙක් හදනවා නම් Taman ගුරුන්වහන්සේට උපස්ථානයක් කරනවා නම් ඒ ගුරුන් වහන්සේට කළ යුතු ඇත්තක පෙන්නලා තියෙනවා. උදේ නැගිටපුවා මෙහෙම කරපන්, දවල් දාන්න මෙහෙම කරපන්, උණු පැන් ඇල්පන් මෙහෙම හදපන්. ඔක්කොම කළේ කළේලා ගුරුන් වහන්සේට කියලා තියෙනවා. ගෝලයට ලෙඩ වුණොත් ගෝලයා Tamanට කරපු වත්තික තේරම ගෝලයට කරන්න ඕනේ. ආයේ ගෝලෙක් හදනවා කියන්නේ නිකන් ඔය එහෙම සෙල්ලමක් වැඩක් නෙවෙයි. එතකම්ම නම් ඒ ගෝලයා නිකන් රජුන්ට වගේ දෙයියන්ට වගේ බුදුන්ට වගේ ගුරුන් වහන්සේට සලකනවා. වෙන කෙනෙක් නැහැනේ උපස්ථානය කරන්න. ඒ සේරම වත්තික පින්ඩපාත යනකොට ඇවිල්ලා මඟට ගිහිල්ලා පාත්‍රය ගෙනල්ලා හොදලා හරි ගසලා දෙන තරමට යනකම් කරන්න ඕන. ඉතින් ඒකෙදි නෑ මේ තරතිරම්. ඒ නිසා ඒක මේ ඇත්තටම ඒක තමයි මොනාස්ටික් කෝඩ් එක කියලා කියන්නේ. ඒක හරියට තේරුම් අරගත්තොත් අපි ওই හැම වතක්ම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ මලු අතු ගානෙව්වා චෛත්‍ය හෝදන අනම්මනම් වැඩ සියනම බුදුහාමුදුරු කළ යුත්තක් ශාසනය වෙනුවෙන් කවුරු හරි ගිහිල්ලා වැඩේ කරනවා නම් ඒක බුදුහාමුදුරණ කරන ගෞරවයක් ඒක සියරම් බුදුන් කළ යුතුයි එහෙම නැත්නම් ස්ථානයක ඉන්නවනම් ඒ ඔක්කොම ලොකු හාමුදුරන්ගේ වැඩ එතකොට ඔක්කොමලා කරෑරියයි කියලා කියන්නේ ලොකු හාමුදුරන්නේ ඕක විතරයි කරන්න වෙන්නේ කවුරු හරි වතක් බාරන කරනවායි කියලා කියන්නේ ලොකු හාමුදුරන් කරන ගෞරවයක් ඒ වගේම මේ හරහා බුදුජානනාංශයට කරන ගෞරවයක් ඒක නිසා යුවයිදී මේ උස්මිටි ભેද පහත් ඒව මොකක්වත් නැහැ. වතන වත තමයි. ඉතින් ඒක හරි අමාරුයි මේ මේ ආර්ථික ජීවිතයක් ගත කරනකොට වෙන කෙනෙකුට සේවයක් කරනකොට ඒ තරම් ගෞරවයෙන් කරන්න. මොකද අර අපි පඩියක් ලබන නිසා එතකොට අපි නිකන් සමාන අයිතිවාසිකම් අරයට උසස් කරනවා මෙයාට පහත් කරනවා කියලා සලකනවා. උන්ද මොන විදිහේ කරේ සලකපු දෙයක්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට කරන්න පුළුවන් හරි අවස්ථාව කරනවා නම් ඒ ලැබෙන්න ඕන ක්‍රෙඩිට් එකත් හම්බ වෙනවා. long term කවදාක කිසිම බැලන්ස් එකක් හිටින්නේ නැහැ. එහෙමනම් මේ ලෝකයේ කර්මයේ සහ කර්මඵලයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිසිම බයක් වෙන්නේ බා උප්පරිම කරන්න. උප්පරිම කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයෙන් එහෙම නැත්නම් විවස්ථාවෙන් Tamanට ඕන වෙන්න සේවය වෙනවා. අපිට හම්බෙන්නේ පොඩි කාලේ හම්බෙන්නේ කළ යුතු යුතුකම් ඉෂ්ට කරන්න. දෙපර බාන්න එපා ඒකට. පාරට්ටු කරන්න එපා. අපි කියන්නේ හෙට්ටු කරන්න යන්න එපා. වාරාව කියලා කියන්නේ වාරාව කියන්නේ උඹ කරපන් මං කරපන් කියලා පලාතක තියාගන්න එපා. ඒ දේ කරන්නේ ඒකට මිනිස්සු ටිකක් සලකනවා අපිට නෝන්ජලයට වගේ. නිකන් බය ආදුවට වගේ. නමුත් අන්තිමට සීන් එක ඉවර වෙනකොට ඒ අවශ්‍ය කරන ඒ තමන්ට හේතු ඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා ඒ ගෙදර වැඩද, ඔෆිස් එකේ වැඩද, භාවනා මධ්‍යස්ථාන වැඩද කියලා බේරන්න එපා. හැමදේම එක එක විදිහටම නිකන් ආදර ගෞරවයෙන් කරන්න පුළුවන් නම් ඉතින් හැමදේම කරන්න නිකන් හොබි එකට වගේ. ඒක බරක් වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. නමුත් එක රැයෙන් බලාපොරොත්තු වෙන්න බෑ ටික කාලයක් මහන්සිල වැඩ කරන්න. මොකද අපිට ලෙඩ නැති මේ මේ සාදර බව හැමදාම අපිත් එක්ක නැහැ. පුළුවන් වෙච්ච වෙලාවේදී කරන එකයි තියෙන්නේ. මොකද මම ආවේ නැත්තේ හරි එහෙමනම් මොකටද අපොයින්ට්මන්ට් දාගත්තේ 10 ඉඳලා 11යි කියලා ඈ හරි අනිත් අය වෙන්නේ ඉතින් මම ආයෙක ඉන්න ඕනේ මේ මම කවුද මේ හරියන්නේ නැහැ ඒ අම්මා ඊයේ කිව්වේ 9 මණ්ඩල 11 වෙනකන් වෙලාව දුන්නේ මම ඉල්ලනකොට ඒව දැනගන්න එපා. ඒකල අඩු ඒක ලියන්නනේ මම ඉන්නයි කියලා ලියන්න එපා. එහෙම ලියලා තිබුණේ නැහැ. හරි දැන් අපි ඉවර කරගෙන යන්නේ මොකද කියන්න තියෙන්නේ? නෑ. පන්සිල් සමාදන් කළා. මං කියන්නේ කවුරුවක්වත් මේ අර ධම්මජීව හඳුර හොඳයි කියලා ඈ ඈ ඉතින් ඒක නිසා මේ මේ ඒක නැතුව මම මේ ඉවර කරන්න නැතුව ඉන්නේ. ඈ? ඉතින් ඒ නිසා ඒක නිසා කවුරු හරි බණින්න කරන්න තියෙන දේවල් ඉවර කරලා පන්සිල් සමාදන් කරලා chapter close. නේද? අධ්‍යාත්මය කියන එක තමයි අපි මේ එළිය කරන වැඩ ටික තමයි. ආය වෙන අධ්‍යාත්මයක් නැහැ. ඔය කරන කොකා ගිලෙනකොට පේන සුදෙන් තමයි ඉතින් කන කොකාද වෙලා වෙන්නේ. ඉඳගෙන කරන භාවනාව නෙවෙයි. ඒකෙදි මම දැකේ වෙනදට වැඩිය මේ ගිය මේ සැරේ නිකන් අර නිස්සද්දතාවයට නොබල් සයිලන්ස් වලට පොඩ්ඩක් පරිසද කිරීම දැකලා තිබුණා ඒක මේ සැලසුම් කළම තිබුණා ටිකක් කට්ටියගේකට සහයෝගය හම්බුණා. ඒක මම හිතන්නේ එක්කෙනෙකුට කියලා ස්තුති කරන්න ඕනේ කියලා කවුරුත් වගේ. ඒක අත්දැක මේක තවත් දියුණු කරනවා නම් හොඳයි. හැබැයි මගේ කිසිම අදහසක් නෑ මේ total silence කියන එකක් ඒක නිකන් හරි abnormal. නමුත් කළ යුතු අවශ්‍ය ප්‍රයෝජන සඳහා කතා කරන්න ඒකේදී ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් අල්ලාහ් සල්ලාහව කතා කරලා අනුකටගේ විවේකයට සානිකනාගේ නිසද්දතාවයට ගරු කරලා කටයුතු කරන අනිමසර තේරෙනවා නම් ඇයි කතා කරන්න කියලා ඉච්චරයි. එහෙම නැතුව ඇඟිලි දෙක කළා මොකද කියන්නේ අහන්න වුණොත් තමයි ප්‍රශ්නේ ඉදින්නේ. ඒ නිසා ඒ අතින් බලනකොට අපි යම් ප්‍රමාණයකට ඉස්සරහට ගියයි කියලා මං හිතනවා. ඒක තව ඉස්සරහට යන්න අනිකායටත් ආදර්ශයක් අපිටත් ඊට ඉස්සරහට ප්‍රතිතද කරගන්න තව පුළුවන් කියන එක තේරෙන පටන් ගත්තා. ඒකේ හේතුව ඉතින් අපි මම හිතන්නේ දැකපු මොහොනුමනේ. අලුත් අය හුඟක් අඩුයි. අලුත් අය අඩු වෙනකොට ලේසි. අලුත් අය ඉන්නවනම් හැබැයි මේ ගමන කලර්ෆුල්. 15ක් 20ක්වත් අඩු ගන්න අලුත් අය ඉන්නවනම් එතකොට හරි මේ අපි යන ගමන හරි මේ සිද්ධි බහුලයි. පරණ කට්ටියම එනකොට මේ පරිතද කරගන්න පුළුවන්. නමුත් අර ඒක මම දැක්කා මේ සැරේ මම තද බල බලපෑම් කරා ඔක්කොට මේක රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වෙන්න ඕන කියලා ඒ නිසා නාව කියන්න පුළුවන් තරම් කැපුණා දොර, වැහුණා දොර. මොකද දවස් 10ක් ඉඳගෙන එක තැනට යන්න හරි බයයි කවුරු හරි අලුත් කෙනෙක් කෙනකොට. ඉතින් ඒගොල්ලන්ට ඕන කරලා තියෙන දවසේ රිට්‍රීට් එහෙම නැත්නම් දවස් දෙක තුනක් අනිත් එක ආපු ගමන් ටිකක් ඔය කතා කර කර ඉන්න වගේ. ඉතින් ඒක නිසා මේ නවකය ආපුවාම පැරණි අය මතක තියාගන්න තමන් පරිතද කර ඉන්න ගමන් ඒ හැත්තන්ට ටිකක් මෙලෙක් වෙලා වැඩි මේ සුදුසුකම් බල බල ඉන්නේ නැතුව එන්න ඉඩ දෙන්න ඕනේ. මේකෙදි නවක ගතිය නවක ආපු අය අඩුම වෙච්ච වතාව කියලා කියන්නේ මේකේ. ඒක ඉතින් අපි දවස් 15 රිට්‍රීට් යනකොට ඒක වෙනවා. ඉතින් මේ දෙකම ඉතින් යන්න මම හිතන් ටිකක් කල් යනවා අපට. කියන්නේ අපිට සීමිත ඉඩක් තියෙන්නේ. ඔක්කොටම ඉඩ දෙන්නත් බැරි වුණා. නමුත් අර හිටපු ටිකේ quality එක ඒකේ trend එක maintain වෙලා තියෙනවා. ඒක හේතුව මේ මේ දවස් 10 නෙවෙයි. දවසේ ඉතුරු අනිත් දවස් 3 55 වැඩේ තියෙන්නේ. හැම කෙනාම Taman ඒ වැඩ කරනවා නම් මෙතෙන් ආවට පස්සේ ඒකේ මේ progress එක පේනවා. අනිත් එක මාත් හොඳයි නේද ගිය පාට වැඩි. <laughs> දැන් මේ සැරේ කිව්වේ නැද්ද එහෙම? නෑ. එදි මං හොඳයි මේ සැරේ නේ කියන්නේ. <laughs> ඒ වගේ ඒක නෙමෙයි තලත තමයි වැරද්ද කරේ. තල තමයි ෆයිට් එකක් දුන්නේ මේ සිංගලෙන් බණ කියන්න ඕනයි කියලා. One man army. ඒක දවසට රෑ 11 වෙනකම් බැටුම් ගැව්වා. ඉන්න වලියක් ගිහලා තමයි කෙරුවේ. හරි ෂෝක්. හැබැයි මගේ මගේ ඕ ඒක නෑ මගේ ඉල්ලීම තමයි එකම විදියකට මාව උඩින් තියලා ඒ කම්මන්ටානාචාර්ය ගුරු තනතුරු නැතුව අපි ඔක්කොම සබ්‍රක්‍මචාරී වෙන දවසට ආවොත් තමයි මම ගොඩක්ම රිලැක්ස්. මට තියෙන්න ඕනේ මට මේක මේ නිකන් හොබි එකක් වගේ කරන්න. මාව උසස් කරලා මේ ඔබ වහන්සේ තමයි ගුරුවරයා ඔබ වහන්සේ දෙන දේවල් ඒක කරන්න આવොත් මං හරිම ඔඩ් මට මට ඉන්නම බෑ එතන. ඈ? මොකද? මොකද කරන්න කියලා කිව්වේ? ඒක ඉතින් අර ඒ බබා නලවන වෙලාව ඒක හොඳයි. ඒක තියෙන්න ඕනේ මං කියන්නේ ඉතින් මම අනිගොල්ලන්ගේ ಗುಣ කියන වගේ මේගොල්ලෝ මට කියන එක ඒක නිකන් නිකන් මියුචුවල් එක්ස්චේන්ජ් එකක් නේ එනම තර මා උසස් කළ සලකන්න හදනකොට මට හරියට මේ ඔඩ් මට තේරෙන්නේ නැහැ මට තියෙන්න ඕනේ සම්පූර්ණ මගේ සාමාන්‍ය සරල ජීවිතය ගත කරන්න එහෙම නැතුව නිකන් මේ අර ඉහළ පහළ තියන්න ගත්තට පස්සේ ඒක මට මහා නිකන් කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ ඒ නිසා මං ගැන මගේ ලොකු ආදර්ශ බලාපොරොත්තු වෙන්නත් එපා මොකද එතකොට මට දෙනවා ඕගොල්ලෝ ඉතලා රංගපාන. මට ඒක කරන්න බෑ. බෑ. එනේ ඒක ඒකට නේ මට එතකොට මම ඕස්ට්‍රේලියානේකුත් නැහැ කොහයනේකුත් නැහැ මම ওই ගෙදෙට්ටලා නිකන් ඉදීවි. මට තියෙනවනේ මේක ආවට පස්සේ නිකන් සාමාන්‍ය අපි ඇත්තටම සීරියස් වැඩක් තමයි කරන්නේ. ඒ සීරියස් වැඩේ කරාට ඔලුවට ගන්න නැතුව. එහෙනම් අපේ යුනිවර්සිටි එකේ අඳින්න නැතුව ඉන්න තියෙනවා. ඒ නිසා ඒ උසස් කළ සැලකිලි පහත් කළ සැලකිලි පුළුවන් තරම් අඩු වුණොත් මම හිතනවා අපි හොඳ ভাইබ්‍රේෂන් එකට එයි. ඒක තමයි වෙන්න ඕනේ. ඒක කවදාකවත් නරකයි. මේ මෙයා ගුරුවරයා මෙයා ශිෂ්‍යයා කියන අදහස ගන්න. අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන එකයි වෙන්න ඕනේ. ඒක මම හිතනවා මේ වගේ group වල අලුත් තුන හතරක් අසිරු කරාට පස්සේ දන්නවා ඔයගොල්ලෝ මම මොන කැත වැරද්දක් කරුවත් වැරදි වැඩක් කරුවත් ඔයගොල්ලෝ ඉත නරක කරගන්න ඕනේ නැහැ. ඒක ඒ මගේ account එකට යන්න හරින්න ඕගොල්ලන්ගේ account එකට දාගන්න එපා. එනිසා කර්මත්තානාචාර්ය පදවිදී ගුරු දේවයන් වහන්සේ කියණ්ඩයි ඒ අනම්මනම් ඒක කරන්න ගත්තාම මම නිකන් නිකන් out of මම නිකන් outcasted වගේ මට තේරෙන්නේ. එනිසා නිකන් ওই එකම බજાર එකේ එකම සහෝදර සහෝදරිය වගේ ඉන්නවනම් එච්චරයි මට ඕන කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කවුද ඉන්නේ මේ ඉතරේ? ඒ කියන්නේ නෑ මෙහි නෑ මං හිතන්නේ කවුරුත් ඉන්න මොකද මේ කියන්නේ මේ බේර දෙනවට අපි කියන්නේ අපේ මේ ඇග්‍රිකල්චරල් කට්ටිය නෙවෙයි එනිසා ඉතින් කොහොමද සංසාරේ එකට ඉතින් කැරකෙන කට්ටිය තමයි ඔය ඔය මොකද කිව්වේ? නෑ ඒක සඳහා ලේසිම වැඩේ තමයි මතක් කරන්න තියෙන්නේ දැන් අපි වෙබ්සයිට් එක ඔෆිෂියලි ඕපන් කරලා තියෙනවා. ඒක www.nisarana.lk. ඒක අනිවාර්යයෙන් මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒ කියන්නේ මම මෙහින් යන්නේ 12 වෙනිදා පාන්දර වෙන්න 13 වෙනිදා පටන් ගන්නවා ඩොක්ටර්ස්ලාට රිට්‍රීට් එකක්. ඒකත් හවුස්ෆුල්. ඊට පස්සේ පෙබරවාරි ඒක ඉවර වෙනවා මම හිතන්නේ 13 ඉඳලා 24 25 වෙනකොට ඊට පස්සේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා 28 දක්වාම මේ කවුද දර්ශිකයි එහේ මේ මැනික් ඒ කට්ටිය එකතුලා වන් මන්ත් රිට්‍රීට් එක. ඒකෙදි සාධාරණ සැකයක් ඔක්කොටම තියෙනවා. මේ වගේ විවෘත නැහැ මොකද අර කොන්ක්‍රීට් කාමරය ඇතුළේ ඉන්න නිසා මොනොටොනස් වෙයි කියලා. ඒ නිසා කළුපාන මහත්තයා වෙලා තියෙනවා දේවේන්ද්‍ර එක දවසක් යටියන් තොටයන් කියලා. තව එක දවසක් අමිතිර කළා. මොකද මම මේ මාසය ඇතුළත මම යනවා අනික් මෙඩිටේෂන් සෙන්ටර් වලට. ඒ නිසා වරින් වර වරින් අර අවුටින් එකක් දෙන්න. ඊට පස්සේ දවස් 10ක රිට්‍රීට් තියෙනවා මැයි මාසේ අම්බුලුවාවේ අපේ ධම්මවස හාමුදුරන්ගේ කොහෙද මේ අම්බුලුවාවේ. ඒක ඔය තාරා ඒක ඕගනයිස් කරනවා. ඊට පස්සේ මේ රාජපක්ෂ ඒක තමයි පෙබ්‍රුවරි වුණාට පස්සේ මාර්තු පළවෙනි 10. ඊට පස්සේ මාර්තු දවස් දෙකකට පස්සේ ඒ පැත්තේ තියෙන එකක් ওই රාජපක්ෂ භාවනා මධ්‍යස්ථානය කියලා නිල්ලඹ හිටපු මහත්තයගේ නෝනා කෙනෙක් කරන එක. ඒගොල්ලෝ එහෙට ඉන්වයිට් කරා මං කිව්වා එහෙම නෙවෙයි. කට්ටිය මීත්‍රිකල්ට එන්නේ කියලා. එතකොට මාර්තු මාසෙට ඒ වගේ රිට්‍රීට් දෙකක් තියෙනවා දවස් 10. ඊට පස්සේ ඔය වගේ තමයි ඉස්සරහට යන්නේ. මට මතක නැහැ අනිත් වගේ ඉච්චර ඩීටේල්ස්. ඊට පස්සේ අපි ඉන්ටර්නැෂනල් එක දාලා තියෙන්නේ ජූලයි මාසේ. ඒක සඳහාත් දැනට ඒ කියන්නේ ගිය පාරත් සෑහෙන තුරට තොරතුරු දීලා තිබුණා. ඒකෙන් තමයි ඇත්තටම අනික් රිට්‍රීට් වලට එන අයටත් තොරතුරු ලැබුණේ. ඒක ඒ විදිහටම මේ අවුරුද්දෙත් කරනවා. දෙසැම්බර් ෆුල් මන්ත් එකක් ඉල්ලලා තියෙනවා අර නෙමින්ද. ඉතින් ඒකෙත් කොහොමද අඩු ගන්න දෙසැම්බර් 10 ඉඳලා 30 දක්වාම බුක් වෙලා තියෙනවා. ඒ වගේ දැනට බුක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා දැන් මේ මේ සැරේ මම කියනවා ඇත්තටම ඔය ඕස්ට්‍රේලියානු වෙනුවෙන් රමණේ නිකන් මයිත් එක අයිතිවාසිකම් සටන් කරලා මට ෆිගර්ස් වගේක් එවලා මෙච්චර සෙනඟ ඉන්නවා එහෙම කරන්න බෑ කියලා අනම්මනම් සත්තන් දාලා එවලා තිබුණා. ඒක නෙමෙයි මම කියන්නේ බද්දා ඉන්නවා රමණී ඉන්නවා ඊට පස්සේ ලංකාවේ එන්න හිටිය ආවේ නෑ. අනිත් එක අමරනාත් තියෙනවා. අමරනාත්ගේ බැච්මේට් කෙනෙකුත් ඊටයි e දා දාන දෙන්න අවිල්ලා හිටියා. කරුණාකරලා මේ හතර දෙනා අඩු ගන්න එකතු වෙලා මේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අපිට කලහයක්ක් කරන්න මේ මගේ තන ඉන්න ඕනේ අතන කරන්න ඕනේ කියනට වැඩිය මොකද ඒකෙදී අනිත් තුන් පොලේ විශේෂයෙන්ම බ්‍රිස්බේන් වලයි සිඩ්නි වලයි ෆස්ට් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් පුදුමාකාර විදිහට සතුටින් ඉන්නේ අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ හෙට එන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉස්සල්ලාම රෙසිඩෙන්ෂල් කරපු දවසේ. ඉතින් මං කිව්වා එහෙම නෙවෙයි ඔය ඔක්කොගෙම කතාවල් අහනට වැඩිය සංවිධායකතුන් හතර දෙනෙක් එකතු වෙලා පොදු නිගමනයකට එන්න පහසුකම් තියෙන ගමන් කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒක ටිකක් බරපතල ඉල්ලීමක් නේ. එතකොට ඒක සලකදාගෙන. මොකද එක එකනා එක එකනා කතා කරන්න ගත්තොත් හරි අමාරුයි. ඒක ඒකෙදී අපි මම දන්නවා අනිවාර්යයෙන්ම නවකයන්ට කැපෙනවා. නවක සංවිධාකයන්ටත් කැපෙනවා. අලුතෙන් භාවනා කරන්න ඉඳලා කැපෙනවා. ඉතින් ඒක ටිකක් සෝරි තමයි. ඉතින් ඒක නිසා අවුරුද්දක් කර අවුරුද්දක් වගේ අය කවුරුදක දෙන්න ඕනේ හොඳ පොඩි පොඩි රිට්‍රීට් දාගෙන ඕන කෙනෙකුට එන්න පුළුවන් කතාව. මේ එහෙම නැහැ ඒගොල්ලෝ අනික කවුරුද දාන්න ඕන පුළුවන් තරම් ලොන් රිට්‍රීට් දවස් 15ක විතර වගේ එක තැනක එකතු වෙලා කරන වගේ එහෙම කරගෙන යන කෙනෙක් තමයි මගේ අදහස. ඒ නිසා ඔයගොල්ලන්ගේ පැත්තේ සංවිධානයේටයි මගේ මම බෝලේ ඔයගොල්ලන්ගේ කෝට් එකට දාලා එනකම් බලන් ඉන්නවා මම දැන්. සෙල්ලම් කරලා. ආයි කියන්නේ එන ආයි කියන්නේ ඔය කියන්නේ අපිට කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා එතනදී. ඒ කියන්නේ එහෙම නෙවෙයි කරන්න තියෙන පුළුවන් නම් පන්සලකාරී ෆැසිලිටිස් ඉන්දනක දවස් දෙක තුනක රෙසිඩෙන්ෂල් එකක්. එක රැක් දෙකක් විතර බුදියා ගන්න වගේ නිකන් කැම්පින් වගේ දිග දුර සීරියස් යන්නේ නැතුව අන්න එහෙම කරනවා නම් ඒක ලේසි ඔය ආධුනිකයන්ට ආධුනික හරි බයයි මේකට තියෙන. ඇත්තටම බය වෙන්න ඇති දෙයක් ඇත්තේ නැහැ. ඉතින් බය නිසා ඒගොල්ලන්ට ටෝක් එකට එන්න කැමති. වන් ඩේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කැමති. ඉතින් එහෙම කට්ටිය පොඩ්ඩක් ප්‍රොමෝට් කරලා එක එකවර දවස් දෙකක් වගේ කරන්න තුන් අපි යටිඅන්තර කරන්නේ එහෙමයි. වන් ඩේ ප්‍රෝග්‍රෑම් තමයි යන්නේ. ඉඳපු ගමන් එක රැක් ඔය කොහොම හරි රෆ් අවුට් කරලා බුදියාගෙන පහුවෙන්දත් කරනවා. ඉතින් එතකොට ඒ සෙන්ටර් එකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා තේරෙනවා. දිගට දිගට යන්න පුළුවන්. හැබැයි ඒ අලුතෙන් එන අයට මේගොල්ලන්ට වගේ ගොඩක් අල් හුරතල් කර කර ඉන්න වෙන්නේ එක ටෙස්ට් එකයි දෙකයි දෙන්නේ පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්. එතකොට මොකද මෙතන ভাইබ්‍රේෂන් එක තියෙනවනේ. ෆිට වෙන කට්ටිය ෆිට වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙදි මම ඇත්තටම මේ ටර්ම්ස් ඉන්ටර්ප්‍රිට් කරන්න යන්නේ නැහැ. ඒක දැන් <coughs> දැන්ට ඔය සංවිධානය කරන කට්ටිය මම හිතන සෑහෙන මැචියුරිටි එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කතා කරලා පොදු 2012 සඳහා පොදු අඩක් නගමු. 2013 බලමු මේ අර වගේ කාටත් වගේ ඉඩ දීගෙන යන වැඩව. එතකොට මේ ලොන් රිට්‍රීට් කරන කට්ටිය ටිකක් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. ඈ නෝ මං මම කියලා හරි අඩු ගන්න 30ක්වත් ඉන්න ඕනේ කියලා. ඉතින් ශිරෝමා කියලා වෙලා තියෙනවා අමාරු 30ක් එකතු කරන්න කියලා. යනවනම් දවස් 10ක් විතර යන් 30ක් විතර ඉන්න තැනකට එතකොට තමයි ඒක මේ කියන්නේ රස කැවිලා ඉන්නේ. ඉතින් ඒක නිසා මේ එතකොට මීටි වලින් දාලා තියෙනවා නීතියක් අවුරුද්දටම මාස දෙකකට වැඩි යන්න එපයි කියලා එළියට. ඒක I mean ඒක තමයි ඉතින් ඉල්ලුම සැපීම අතර තියෙන මේ එතකොට වෙන්න වෙන්න මොකද වෙන්නේ ධම්මජීව හඳුරෝ වෙන්න ගානට වැඩි ගාන වැඩි supply and demand වැඩි වෙනකොට වැඩි වෙනවා price එක නගිනවා ඈ මයිකල් ජැක්සන් වගේ ඉතින් ඒ නිසා මේ මම දකින වෙන පැත්තක් මම ඇත්තටම මේ හරි සතුටින් මතක් කරනවා මේ බුද්ධ රක්කිත හාමුදුරුවෝ එක සීඩ් එකක්. ඒ වගේ කට්ටිය ඉතින් මම කියන්නේ කවුද ගන්න ඕනේ කියලා මෙල්බන් එකෙක් ගන්න ඕනේ එළියට. ඇයිලා ඌට කියන්න ඕනේ මේ කර කරත් පිටිපස්සේ බැඳගෙන යන්නේ අර විය ගහට දාන්න නැතුව මේ ලනුවකට ගහන වාහන වලට බය ඇරෙන්න. ගොන් කරත් පිටිපස්සේ ගොනා බැඳගෙන යන දැකලා තියෙනවා. අන්නේම ගොන්නු ටිකක් ඉන්නවා දැන්. ඉතින් ඒගොල්ලෝ දාලා එමෙ දෙමෙ දෙමෙ දෙමෙ දැන් ඔය වැඩේ අනේකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට අනික් ගොල්ලෝ නිකන් මේ ඔක්කොම හැමදාම මුල්ලවරියෙම ඉල්ලන්න යන්න එපා. කේල් ගන්නේ කොහෙන් අම්බුණක් කමන්නේ ඔක්කොම. මේකෙම නේ මුල්ලවරියෙම ඉල්ලන ඔක්කොම එතකොට බෑ. ඒ නිසා කවුරු කවුරු ටික ටික කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ. මේක දිග මේ පෙරහැරක් වෙන්න. ඒක තමයි ඒ වගේ වැඩකට ඒක මේ ඒකට හැබැයි නූල් ඉදි කටු ගේන්න බැරි වුණා මට මේ සැරේ. මහන්ඩ හැද. ලැබෙන දරේ මං ගේන්න බලාපොරොත්තු වෙනවා. මහන්ඩ. ඈ? ඔව්. ඒ නිසා මේ කොහෙද ඔය තවත් කීප පොලකදී මම දැක්කා මේ ඒ භාවනා කරන යනකොට ඒගොල්ලෝ දැන් කරලා කරලා දැන් තල තුනා වෙලා ඒ ඒගොල්ලන්ට chance එකක් දෙන්න ඕනේ. chance එකක් දීලා නැගිටලා එනවා. දැන් මම හරි සතුටු වුණා මම නැති වෙලාවේ ධම්මරන් චාමුදුර රිට්‍රීට් එකක් කරා හේ. මේ දෙසැම්බර් 11 ඉඳලා 21 වෙනකන් පණිවිඩිකුත් හම්බලා දෙනවා යෝගාචර හරි සතුටුයි කියලා. ඒකට යටියන්තර ගිහිල්ලත් අර පොඩි ආමතෝ දවසක රිට්‍රීට් කරලා මම නැතිලායි. ඉතින් ඒකට විදුරුණා කියලා දෙනවා ගාන්ත මගේ දුර්ලකම මට අනවුන්ස් කරගන්න බැරි වෙන සාවේ 15ක් 20ක් විතර වගේ මං යන දවසට 40ක් විතර එනවා. ඒ වුණත් මට පුදුම සතුටුයි. එමේ මේ මේ ඕකේ අර ඊයේත් මං ගියාට පස්සේ අචාන් බ්‍රහ්ම කතා කරලා කිව්වා මේ ඊගාවට එන කට්ටිය පිළිබඳව අපි සැලකිලිමත් වෙන එක මම කිව්වා ස්වාමීන් වහන්සේ ඒක මේ අපි විසින් අපොයින්ට් කරනවද නැත්නම් ස්වභාවයෙන්ම අපොයින්ට් වෙනවද කියන එක 50 50 අපොයින්ට් කරන්න බෑ. කෙරුවට යාම හරියට හරියයි කියලා කියන්න බෑ. නමුත් සමාජෙම හැදිලා එනවනම් ඒක හරිම නැචරල්. ඒක නිසා මහින්ද ස්වාමීන් වහන්සේ මිහිඳු මහරතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ කිව්වේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන්න නම් ලංකාවේ අම්මලා තාත්තලාති ජාතක වෙච්ච දරුවෙක් ලංකාවේම උපසම්බදා වෙන්න ඕනේ ලංකාවේම ගුරුවරයෙගේ කර්ම වාක්‍යය කියලා. එදාට තමයි සාසනය පිටන්නේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වා බොම්බිලි කරවල බඳින්න පිටින් තෙල් දාන්න ඕන බොම්බිලියගේ තෙල්ෙම බැඳෙන්න අරින්න ඕනේ කියලා. නෑ ඉතින් මේකෙන් පස්සේ ඉතින් දැන් අපිට ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ධම්මරන් සාංශේලා තියෙන්නේ මෙහෙට රෙකමන්ඩ් කරන්න බෑ මොකද වීසා ප්‍රශ්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වීසා ඉල්ලලා මම රෙකමන්ඩ් කළා ඇරියා පුළුවන් නම් ජර්මනියට ගෙන්න ගන්නයි කියලා. ඉතින් ඒ යන්න කැමති නෑ ඒක වෙලා තියෙන්නේ. ඒ ගිහිල්ලා ඔයගේ පුරුදු වුණොත් එතකොට මටත් ওই දාන නීති තද කරට එන එකක් නෑ. මොකද මේක මේ මේ කරලා බලනවනම් ඔයිට වැඩි කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. ඒ නිසා මම හිතනවා මේ රිට්‍රීට් එක දුන්නේ ඔක්කොමලා වගේ අර හැම පැත්තෙම ඔගේ කට්ටිය ආවා. ඒ නිසා මේකෙදී අපි කතා කරලා ඕස්ට්‍රේලියාවේ පැත්තෙන් යෝගාවචරණගේ පැත්තෙන් ඒක හොඳට සංවිධානය වෙලා <clears throat> පොදු ඉල්ලීමක් කරනකොට මම හිතන්නේ කවුරුත් වගේ අහුම්කම් දෙයි කියලා. ඇත්තටම එක සැරයක් අපි ගියා ගිය වෙලාවේදී මම ඇත්තට මයි කතාව යන්නේ ඒ ඒ වගේ පැති කරන්නේ නැතුව ඕස්ට්‍රේලියාවේ සෙන්ටර් එකක් අරගෙන ලොං රිට්‍රීට් එකක් දාන්න කියලා. දවස් 15ක විතර එක දිගට යන එක. හැබැයි එතකොට ওই පැත්තට අර අලුතෙන් එන කට්ටියට තියෙන ඇකොමඩේෂන් නැති නිසා අවුරුද්දක් කර අවුරුද්දක් වගේ ඒක අවුරුද්දක ලොං රිට්‍රීට් දාලා ඊගව අවුරුද්දේ ওই තැන් තැන් වලට ගිහිල්ලා යන්නේන කතාව. ඉතින් ඒ වගේ කරන්න මේ මේ මෙතන මම හිතන්නේ මේ රමණිත් ඉන්නවා වද්දත් ඉන්නවා දැන් ඔය කැන්ඩල් බාක් එකේදී ඔය සීලයි මේ චිත්‍රලා එහෙම එකතු වෙලා සංවිධානයේ ඒගොල්ලෝ එකතු වෙලා මොකක් හරි පොදු පදනමකට එකතු වෙන එකයි කරන්න තියෙන්නේ කොහොම හරි දැන් නම් හිතුවට ටික වෙලා ගිහිල්ලා තියෙන්නේ 11යි ඒක නිසා අපි එන මේ මෙතනින් පළවෙනි රිට්‍රීට් එකෙන් සමුගන්න අයට පන්සිල් ගැනීම සඳහා කටයුතු කරනවා අපි අනික් කාට යන්න දෙමු දෙදක.